එක දෙයක් මතක් කරන්න ඕනේ. මම බොහෝ විටකම මේ කියන්නේ කෙනෙක්ගේ පෞද්ගලික කාර්ය කතා කරනකොට මේ බෞද්ධ දර්ශනය ගැන මොනේ දකින්න ඕන කියන දර්ශනාත්මකව යමක් කතා කරන්නේ හැබැයි ඒ විතරක් නෙමෙයි ඒකට සීල සමාජයක ඔගොල්ලෝ එකතු කරගන්න ඕන කියන එක හැම වෙලේම මතක තියෙනවා මම ඒක පොඩක් දුරට කියනවා අඩු වෙන උගුරු ගන්න මේ ඕනෝ කෙනෙක් ලබා ගන්න පුළුවන් ඒ ක්‍රම වැරදි නැති නිසා අපි ජීවිතය හද දවසේදී ඕන භාවනා මධ්‍යස්ථානයේදී ඉඳලා අපිට කමඨං ගන්න පුළුවන් භාවනා කරන ඒක වැරදි නැහැ මේ පිට සමතය තියෙන ඒ ඕන භාවනාව කරන්න කමක් නැහැ එහෙනම් අදුව තිබුණේ ඒ සමාධි වර්ණ කරනාට මේ දර්ශනයත් එක්ක පිළිබඳව තමයි සම්පූර්ණයි ඉතින් උඩේ ගොඩන දෙන්නේ එක පියන කරක් සීතව වුණා. ඉතින් මේ ටික නැතුව මේ දුන්නාට පරාවක් නැහැ. ඒ නිසායි මේ මම අපි කර්තනෝන දර්ශනයට නැතුව මතක් කරන්නේ. එතකොට මේ දර්ශනයෙම විතරක් යන්න පුළුවන් කමක් නැහැ. මොකද ආයෙම මගේ දේශනාවට අමතරව අනේ ස්වාමීන් වහන්සේගේ දේශනාවක් අහලා ප්‍රති සමාධිය ඇති කරගන්න හැටි සිත් භවනා කරන හැටි මේ කොහොමද කරන්නේ කියලා ඒවට ප්‍රශ්න හොයන්න ගවේෂණය කරන්න ඒ වගේම තියෙන කොහොමද කියන කාරණා ටික ගැන වෙනම උත්සාහයක් දෙන්න ඕනේ ඇති කරගන්නවා කියන එක හැමදාම මතක තියෙන්න ඕනේ මොකද මේ එහෙම කොටස් තියෙනවා මොන විදිහේ තීජය මොනතරම් දැඩි උත්කෘෂ්ඨ තීජය දැඩි දුෂ්ට සමාජ තිබුණා ආස්ථා කරගන්න බැරි ධාම් කියනවා මොකක් කියවම මොකටනම් කියවම ප්‍රශ්නාවක් තිබුණත් සාර්ථක කරගන්න බැරි ධාම් කියනවා එතකොට අත උදාහරණයක් හැටියට ගත්තොත් මේ දික්ති වල සංයෝජන තුන කෙලස් කියනවා ඒවා සීලය සමාධියෙන් අයින් වෙන්නේ නැහැ අයින් කරන්න බෑ. ඒක ප්‍රඥාව මොනේ ඒක දර්ශනයයි. ඒක සංකල්පයකට එනකොට මේක කිසිම අදාළ නැහැ. ඒක මේ දර්ශනයට මේක දිවෙනවා. ඊට පස්සේ දික්ටි නොවන සංයෝජන වුණ පිළිස් තියෙනවා. මොනතරම් මොනතර තිබුණත් ඒක හරියන්නේ ඒක දවසක් සිල් සමාධි දෙක ඕනවා. අර කියන දැන් ආකාරයේ තියෙන විස්තර සම්බන්ධව ප්‍රාමාණික වගේ දෙයක් ගත්තාම දිස්ති පහළට සංයෝජනය. ඒක දර්ශනයකින්මයි දුරු කර ගන්න වෙන්නේ. මොනින්ම ඒක දකින්නවා. ඒක දැඩි චිත්ත සමාධියක් තිබුණා කියලා ඒ සමාධියකටවත් ඒ දෙයක් අතහැරෙන්නේ මොනින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමාහලයි දර්ශනය දැකලා තමයි ඒක දෙකේ ඒක සහ වාස දර්ශන සම්පදායතය සම්මාදිකවන්ති කියලා කියන්නේ ඒ ඕගේ දැකීමක් සමගම ධර්ම සාකච්ඡා කරනවා කියලා ඒක අර දැනගෙන වෙනවා ඊට පස්සේ සුළු සංයෝජන හත තියෙනවා කාම රාග පටිඝ රූපනාදර ප්‍රවදමාන දෙකයි මේ ටික මොනතරම් කියවෝ ප්‍රශ්නාවක් තිබුණත් කියන්න බෑ සීල සමාධිය ගැන පොඩි සමාධිය නැති ඉතුරු ටික වැඩේ ආර්ථකේ ඒක මේ කොටස් දෙකම ඒකයි ඒකයි විද්‍යාත්මක ප්‍රඥා කියන සම්පූර්ණ වෙනන්නේ සතරේ වරයි. නැතිනම් ප්‍රඥාව විතරක් සුලංකාව දුන්නා නම් එකට විතරක් වෙන ගුණක් නැතිනේ. ඉතින් තමයි දෙක විතර පුළුවන් නම් ඒක විතරක් වෙන ගුණක් නැතිනේ නේ. ඒ නිසා හැම වෙලාවෙම අපේ මතකයේ තියෙන්න ඕනේ අමුතුම වෙන දෙයක අලුත් තියෙන්න ඕනේ කාරණා තියෙනවා. ඔන්න බොහොම ඉඳලා ඉඳලා තමයි මම සීතේ පිළිබඳව සමාධි පිළිබඳව කියන දේශනා මම කරලා තියෙන්නේ. මේ මොකද මම ගොඩාක් හිතන්නේ අධ්‍යයනය කරන පැත්ත මේ තර්ජනාත්මක පැත්ත මට දේශනා කරන කොටු උදේ පැත්ත මේ අනිත් ඒ පැත්ත තමයි අද ලෝකෙට ටිකක් අඩු බවක් තේරෙන්නේ අසුචි නැහැ. ඒක කියනවා නම් තැන්වලදී නමුත් අර ඒක අපිට හිතන්න උගන්නන විදිහට හම් වෙනවා ලොකමකට. ඉතින් මේ හැමතැනකදීම මතක තියෙන්න ඕනේ අනිත් කර ගන්න. ඒකම කොබසක් හොඳයි. සාසනය කරනවා. මේ නිදහස් මනසකින් ඉන්නේ කියලා සුදර්ශනහාමුදුරුවෝ කියන බණ හොඳයි, ලබුනෝදුරුවෝ කියන බණ හොඳයි කියන තැනකින් පෞද්ගලිකව එකතු වෙන්නේ නැතුව සුදුලම සම්පූර්ණම ගන්නවා කියන තැනක තියාගෙන කටයුතු කිරීම සුදුසුයි. නේද? ඒකකට තරසනේ ඒතර නෙමෙයි. මේ හැමදේම හම්බ වෙනවා. ඉතින් ඒ ගැන අදහස තියාගෙන මොනවාද ප්‍රශ්න කියනවා නම් මම කතා කරනවා මම මතකද දැන් හැම දේශනාවකදී මතක තියෙන්න ඕනේ මම කියන දේශනාවක තියෙනවා ටිකක් තියෙනවා. සීල සමාධි දෙක ගත යුතු නැහැ. ඒ නිසා ඒක ගැන අධ්‍යයනය කරා. කියනවාද පාට? එහෙනම් මම දේශනා කරලා කියනවාද? අපේ සංගමයේ ඔබ කන්සේ කියන එක වෙනින් කරන සමාධිය හඳුන්වන්නේ. එතකොට මේ මුල් කිසියේදී මේ පිට සංගීත කෙලෙස් දුක වෙන මට්ටම විතරේ සමාධිය රෝපණය වෙනවා ඒ ජීවිතේ කාමරාග පටික කියන මට්ටමක අතහැරවලා එතන වෙන මට්ටමේ සමාධිය ගන්න අමාරුයි එන්නේ මේ අපි කියමු දැන් ජීවිත දුක කරන කාරණාවක් ගන්න. ඒකම එනිකෝ රසයනවස්තව දැන් මේ ඉන්නකම අපට කොහොමද කරන්නේ කියලා. ඒ වගේ තැන කොහොමද දෙන්නේ දැන් චිත්ත සමස්තය පදනම් එක මාතකට මෙතන. මේ මත්තමට නැහැ. එතකොට දැන් මේ අපිට සාම මේ දර්ශනය තුල තියෙන්නේ ඉස්සල දුක නොවේදනා මේකෝට කියනවා පුද්ගලයාට කාම භූමියේ දුක වෙනවා කියලා කියන්නේ. ඒ දර්ශනේ ලොකු කියන්නේ නැතවෙයි සමාධිය මදිනවා. දැන් අසුදාව දෙන්නන්නේ සුවා පුදුල දැක්කාම සීලේ පරිපූර්ණකාරය කියන්නේ සීලය පිළිදුවි කියනවා සමාධි මත්සෝකාරය පඤ්ඤා මත්සෝකාරය ඔකට සමාධි ප්‍රඥාවේ කාර්යය ඒක දැන් මෙතනදී එයාගේ සමාධියේ දර්ශනය මුල් වෙලා සක්කාය දිට්ඨිය කියන ටිකකට පුරාම අපි කියන්නේ කතා කරනවා සීලය මුල් කරලා තියෙනවා පදනම හතර තියෙනවා. සමාධිය නෑ සමාධිය නැති වුණාම වෙන්නේ ඒක තියුණු ප්‍රඥාව. දැන් ඔය ප්‍රඥාවේ ආරම්භය ලැබුණාට සිතුරු සම්පූර්ණ කර අපිට ගන්න ප්‍රඥාව වෙන්නේ සමාධිය එක. ඒ සමාධිය නැතු මේ මාත්‍රේ සමාධියකින් මේ දෙකම රසකද. මේ දර්ශනයම කියන ප්‍රඥාව නැතුව නෑ ඕන හැදින්නක නෙමෙයි නෝ කියන්නේ. ප්‍රඥාවේ වැදෙන්න තමයි අපි ගලතහම මේ මට්ටමම හිත හිතා හිත හිතාගෙන කරන එක පුද්ගල භාවයේ ඉතින් දක්ෂින මට්ටමට එන්නේ අපි උදාහරණයක් දෙක දුවොත් දැන් අපිට මේ ප්‍රඥාවේ මට්ටම අපි කියන්නේ දැන් අපි ඇත්තටම දර්ශනයක් ගන්න දන්නවා කියන්නේ අපේ මට්ටමට දකිනවා ඒ වගේ ඒක ලැබෙන්නේ නැහැ සැවසීමකට පත් වුණාම හිතේ තමයි ගත වෙන්නේ අපිට. තේරෙනවා දැන් අපි කියමු පුද්ගලයේ කියලා දකිනවා. දැක්කම නැගිටලා තියෙන මොහොම සිද්ධියක් නේ කියලා බලන්න. සමාජගත මානසික තමයි එහෙම බලන්න ඕනේ නේ පේනවා කියන මට්ටමට ගවර්ගනේ. ඔව් ඊළඟට ඒක දැන් මාර්ග හතරක් තියෙනවා. ඒක දකින්න මට්ටම හැම වෙලෙම ඇති වෙන්නේ මේ වගේ ධර්ම දුරු කිරීම එක. නිවන ධර්ම දුරු කරනකොට දුරු වෙන්නේ ඉතාමත් මේකේ පිට තමයි දැන් අර විදර්ශනාවට යම් සමතයක් ලැබෙනවා ඒක ඉතින් ගොඩාක් ජීවිතයි සමානයි අපි හිතන්නේ සමාධි වලට යනකොට අපරාධය කියලා එහෙම නැහැ මේ දර්ශනය කියන එකට සමාධියේ සමතනයේ තමයි බොහොම වේදවත් ඕකට දැන් අහන කොහොමද දැන් සමස්තය සෝපස්න ප්‍රශ්න කරනවා කියන්නේ හරියට නැවතන නැවතන ගමනක් කරනවා. විපස්සනා කරන සමාධිය ලබා ගන්නවා කියන්නේ හරියට කියනවා. ඒක හරිය විශේෂයි. අපි හිතාගෙන ඉන්නේ විදර්ශනාම කලෙදී අපි කියන්නේ නැත්නම් કોઈ සමත භාවනා කරගෙන ඉන්නවා කියන්නේ. එහෙම නැහැ. දර්ශනේ අරගෙන සමත භාවනා කරනවා කරනවා දර්ශනේ ඉන්නේ. දර්ශනේ අපහැරෙන්නේ නැහැ. සාධනේ නැතුව සමත භාවනාව කරලා වැඩක් නැහැ. ඒ යම් තහමල් දැනගෙන ඒ ධර්ම සෙනඟ ඇතික වඩාත් හිතට ඉතුරු වෙන්නේ වෙන්නේ ඒක කියනවා. ඒ ළඟට කියනවා. වෙනකා හිත තමයි යනවා ඒක බුදුරජාණන් වහන්සේ අධිචිත්තෝනේ තිරිකු කාලේන කාලන තේදෙන මිත්‍රා මානසික කරපා. කියන්නේ ටික දිනු කරන ජනරේෂන් කලින් කරලා තියෙන මේ කරන්නේ කරන්නේ. පග්ගහන මෙතනට අමතන මෙතනට ඉතිරි කරනවා. ඒක දෙන්නවා දැන් පග්ගහන මෙතන කියලා තියෙන ඉන්නේ කියන්නේ. තකොට නැත්තම් එපා වෙනවා විතරක් නෑ. ඒක තමන් කලින් කරද්ද තමන්ගේ හිතට අනුග්‍රහ දක්වන්න ඕනනේ මේක මම කළ යුතු සතර පොත්වල ඉපදෙන්න දැන් තව පොත්වල මොන තැනක උපදීදී මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියලා අපි කියන්නේ මොන මොන විදිහේ දුක් විඳලා අපාය කොච්චර විඳලාද කියලා මේ වගේ මේ සංවේග වස්තු දීකර කර හිත ඔපව ගන්නවා. හැබැයි ඒකම දිගට කරන්න එපා කියලා එතකොට මොකද වෙන්නේ? හිත විසිරෙනවා. අපි මෙච්චර මේ කරනකොට තාම නැහැ කියන වගේ දැනකේ හිත විසිරෙනවා. ඊට කියන සමත නෙමෙයි. චිත්ත සමතේ ඇති වෙන මේක මෙන්න කරන්නේ. ඒක දිගටම කරන්න එපා කියන එතකොට හිත හැදෙනවා. හිත හැදෙනවා කියන්නේ දැන් භවනා කරගෙන කරගෙන කරගෙන යනකොට අරමුණ මොකුත් නෑ හොඳට මේ වර්ණවත් තමන්ට නෑ වගේ. නමුත් එතෙන් එහාට මොනවද අර සමහරව මහා සහගතිලා කියනවා කිසි දෙයක් නොදැන යනකට යනවා කියලා ඒකට මේක දන්න මේක කියන්නේ නෑ. නැගිටලා තියෙන්නේ නමුත් මොකෝ නොදැන කරගෙන යනවා. ඔකට සමහර හිතන්නේ හිතාගෙන යම් අධිකමක පොතුන කියලා නෑ. ඔකට බුදුරජාණන් වහන්සේ චිත්තන්නේ කියන්නේ කරනවා. ඊට පස්සේ කියනවා උපේක්ෂණයෙන් හිතම ඉස්සර කොටක් දෙපා. හැලෙන්නේ ගැටේ නැතු උපේක්ෂා ධර්මෝ දෙනින්දම ඉස්සර කොටක් දෙපා. මොකද ආහාරයක් හේතුකින් තමයි චිත්ත සමතයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සමත නිමිත්ත මෙන්න එකකට විශේෂයෙන් විදර්ශනාන මෙතනනේ කරන්නේ විදියට බලන්න. එතකොට සම්මත විදර්ශනා කරන විදියෙන් වඩනවා කියන සිද්ධියක් තියෙනවා. ඔය ධර්ම දර්ශනය. එතකොට හිත හැඟෙන්න දෙන්නේ නැහැ ඉදිරියෙන් හිත විසිරෙන්න දෙන්නේ සම්මතයෙන්. මධ්‍යස්ථ කියන දැන් කනුවට බැඳලා තියෙනවා නම් ගොඩාක් ළඟට එන්න දෙන්නේ නැත්නම් හැදට යන දෙන්නේ නැතුව කියනකොට ඒකට තිබුණ ප්‍රශ්නයක් තියෙනවා නේද? එතකොට ඒ විදිහට සමතේ කියන එකෙන් කියන්නේ මොකද්ද? දීටි දිවෙන් හැඟ දෙන්න නැතුව අල්ල ගන්නවා. විදර්ශනා කියන එකෙන් හැඟ වෙන්න දෙන්න නැතුව අල්ල ගන්නවා. එතකොටම අභ්‍යාසයි. ඒ සිද්ධිය කරන්න තමයි ජීවිතය තියෙනවා. ඒ වගේ. සංවදායම මේ කොමිනිට කලින් කරලා කලින් කරලා මාරු මාරු කරලා. හිතේ ජාතික දක්ෂ වෙන්න ඕනේ. හිතේ හිතේ කතා කරන ගතිය නෑ. අරමුණ ගුණ ගතිය වැඩි වෙන වැඩින විදර්ශනා පැත්තට අරමුණ නුවණින් බලනද බලන පැත්තට වැය කරන කාලය අඩු කරනවා. චිත්ත සමතිය තියෙන නිමිත්ත ඇතුළුන කාලය වැඩි කරනවා. භවනාව හෝ ඕන තැනක සතියේ හොඳට තියාගෙන දුවන්න තියෙන්නේ ඉන්න පුළුවන් නම් නුවණ මෙනෙහි කරන පැත්තට කාලය වැඩි කරනවා. අර සමත නිමිත්තේ අඩු කරන කාලේ අඩු කරනවා. ඒක නිහිත සංස කරගන්නත් අපි දා කරනවා. ඒ නිහිත කළා නම් මනස සිත වැඩෙනවා. එනිසා සාධනෙටම පුළුවන් ඒකකින් අර සමාධියේ බුදර්ශනා මුල් කරගෙන ඇති චිත්ත සමාධිය හරිම ප්‍රමාණයි. එක තැනක ඉන්නවා ඉන්නවා ඉන්නවා වගේ තමයි තේරෙන්නේ. නම සමතක මන්දසට එන්නේ. ඒක කොහොමද? වෙන මොනවද කියන්නේ? උපේක්ෂාව කියන්නේ ඔයාලම එහෙනම් කුසියක් දක්නකොට හැදෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඒක ඒක දෙකම උපේක්ෂා වෙනවා. ඒ වගේ එතන ඥාන දර්ශනයත් එක්ක තියෙන්නේ. ඒක දර්ශනවා රූපං දිස්සාන සුමන මොකද නොදුම්මන උපේක්ෂෝ ජීවිත කර්තම්පය. තියෙන උනේ දැක උපේක්ෂා වෙනවා. ඒ කියන්නේ ආස්වාදයේ ආස්වාදයට නුවණින් දැක උපේක්ෂා වෙනවා. ඒක තමයි උපේක්ෂා. එතකොට ඒකාන්තය කරන්න වෙන්නේ විදර්ශනාව අවිදර්ශනාව තමයි මේ ශේක්ෂාව බැඳිනේ කරගෙන තියෙන්නේ. එතන ආර්ය උපේක්ෂාව වෙන ආර්ය උපේක්ෂාව. එතනදී ආනන්දේ උමාන්තයේ දෙවි නදාසේ කරන ගොඩක් අදාරනවා වැඩි රැකිනේ තුළ ඉන්න එක තරගින්නම් සංගතස එතකොට අපරාධ ඒ කාරණාව ඉහිත් කරන අපිට ඒ පරිසරයෙන් සමාධි ඒ චේතන මුත්‍රා දෙන්නේ කියන සමාධි ඉතින් ඒ ඒ තමයි නේද අපි කොටස ඒක මොකද ඒක ඒකත් ඒකට කියන එක තමයි මම වෙන පරිපත්තා පුද්ගල දේශනා කළේ ඒක තමයි සම්පූර්ණ කරගන්න තමයි ඒකෙදි ඒක තමයි ප්‍රශ්නය සමත කරන පොකඩේ මට ඒක විස්තර කරන්න ඒකවලට දැන් හිත ඔතන සමත කරනවා කියන මේවා විස්තර කරනවා පස්සේ හිත ගනුනකොට මේ දෙකම එක සමතය දැන් අපි උදාහරණයක් ගන්න මම අමුතුවෙන් සමත භාවනාව මෙහෙ කරන්නේ භාවනා කරන්නේ ඉඳගන්ද මුල් විනාඩි කිහිපෙක විතරයි ඊට පස්සේ මේ සමත නිමිත්තම මට පුළුවන් මොලේ මෙහෙ කරා ඒ වගේ විදර්ශනාව සමතය කියන ධර්මතා දෙකම එක නිමිත්තට අනුගමනය කරනකොට එනවා ඒ කියන්නේ අපි නිමෙච්චෙම ඉඳලා සිහියෙන්ම මේ අරමුණ වෙන කරලා පුළුවන් මතක තියෙනවා. එදාට අපිට උග ගැළුවක් නෑ අමාරු නෑ. ඒක මෙහාද මේ දෙකම පුරු කරලා තියෙනවා. හරිද? ඔකදී අර කොහොම ජීවිතේ මම කියන ප්‍රශ්නයක් කියන්නේ නෑ. පස්සේ නිමෙච්ච තමයි ගොඩක්ම අපිට උපකාරක දරන්නේ. කවුරුහරි භාවනා කරන කාලේ සත්‍යක ජීවිතේ කරන යමක් කියලා දුන්නාම අපි ටිකක් මේ පෞද්ගලික ජීවිතේ දැක්කේ වෙනවා. ඒක ටිකක් හැට හැට සංගාල ගන්න ඒකෙන් කිසිම තේරුමක් නෑ. ඒකද මට ජීවිතේ කියන්නේ අක්‍රම ආවේනික වෙච්ච ක්‍රම වේද. ඒක ආයෙත් හරියන්නේ නැහැ කියලා. දහමයක් ඇටියෙ කිව්ව ආනාපානසති වරහතියන්ට වැඩි නැති වුණාම මම ඒක දෙකක උපාය කරනවා ඒ කියන්නේ මේක මාතෘකාවේ අදාළ කියන ඕගොල්ලෝ ඔබලා බලලා ඒ කියන්නේ දැන් උදර්ශනා කරන ආනාපානසති වඩනකොට සමහර අපි කියන පස්සේ නිමිති සමහර විට හිතින් නැත්නම් නැත්නම් අහයි පද වෙලා වගේ මම හොඳට දන්නවා ආස්වාස ප්‍රාස්වාසයේ අරමුණ ගිහිල්ලා නැතුව සති නිමිත්ත තියාගෙන ඉන්නේ. ඒ වෙලාවදී මම මොකද කරන්නේ? හිතට ටිකක් අර හුස්ම ටික කළා වගේ මේ ටිකක් බර කරගන්න. අල්ල ගන්නකොට එක හරියන්නේ උගු තදින ගැටි වැඩි නම් මම ගන්නද මෙන්න මෙන්න එක කියනවා. මම ඒකට මොකද කරන්නේ? පිටින් හිතලා ආස්වාස ප්‍රාස්වාසයේ නිබඳවන විදියට අපි දැන් ඔය ගෝමැටි ගාව පොළොවට මේ අර ගේන්න නැත්තම් අරිතිල යනකොට කය නිබර කරන යන්නේ අපි මට ඒ වගේ මේ සති නිමෙත්ත ඉන්නේ අල්ලගෙන දැන් අපි ගන්න කියුණාට මේ සති නිමෙත්ත භවනා කරන එක සති නිමෙත්ත කියනකොට අපි මේ අයියෙන් අල්ලගෙන ඉතින් අල්ලගෙන නමුත් ඉන්නේ හරිද සමන දෙක අතර කරන සමානතාවය කරනවා ඔන්න එතකොට අර අබේ වෙච්චි වලින්ද ඉබේට සමහරවල් වෙන්නේ. ඊළඟට සමාහයකට වැටෙන්නේ නැත්නම් සැහැල්ලි වගේ අනිෂ්ට පද වෙන විදිහට හිතතියි. මේ කිසිම කරන්න පුළුවන් අත්පාසනාවට සීය යොමු කරන එක ටිකක් හදවතේ තියෙන සිතෙන් මේක වුණොත් නොයි වගේ දැන් ඕක නැහැ. මේ සති නිමේෂය අස්වාද ප්‍රසවාස යන යන්නේ නැතුව සති නිමේෂය තියාගෙන අස්වාද ප්‍රසවාස කරනවා. එතකොට ඒකෙදි තමන් තේරුම් ගන්න ඕනේ කයේ දරස බව වෙනවා දැන් ලහුත ස්වභාවයේ තැහැල්ලු බව හිතට ආරෝපණය කරගෙන සති නිමේෂය බහලා තමන් දැක්වෙනවා. එතකොට තැහැල්ලු ගතිය වැඩි වෙන ටිකක් අද විවිධ සිත ගති සිත සංයෝජනය කරගෙන මෙතන ගන්න ඒ වගේ අපිට උපයදී දෙනවා එහෙනම් ටිකක් උනන්දු කරනකොට අපොතේ හිතනවා දැන් ඕන භවනා කරපු කෙනෙකුට නැත්තම් සම්පන්නවකින් භවනා වෙන්නේ හරි අමාරුයි මේ භවනා වෙන්නේ අමාරුයි කියන්නේ ඒ පාර්ථ වෙන එක හෝ තමන් මේ කමතරට ඍති භූමියට හෝ ඒ දෙකමදී දැන් තමන විශ්වගත ක්‍රම උපනේ මොකම යදලා තියෙන්නේ. දැන් තමයි මිනිස්කේ ඉන්නවා අස්වත ප්‍රාසත් යනවා කියන්නේ කොන්දක් පිටිය කියනවා නිදිමතක තිබුණේ බුද්ධ කනාගෙන ඉන්න ප්‍රාසත් නැහැ කියලා සම්මත ඔක්කොම පාඩම්වත් දැන් මේක වෙන්නේ වගේ තමයි. ඒ වගේ නම් තමයි දැනගන්න ඕනේ දැන්. ඒක මතනාරය සුළු සුළු සුළු සුළු කටි සුළු හදලා ඉස්සරහ ඉකරේ කියන්නේ. ඒක තමයි දැන් ඔකේ ඉගෙන ගන්න පොතේ තියෙන දේක මට කියන්න වෙන්නේ එක දෙයක් විතරයි. නමුත් ප්‍රායෝගික ජීවිතය අපි කරනවා කියලා ඒක දැක්ක වෙනවා. ආධුනික ඒ කියන්නේ හුරු කරන එක විදිහට බලනවා. ඒක තමයි උපමාවක් ඇදී හැම කම කරනකට මෙහෙමයි. එක විදිහකට මෛත්‍රී භාවනාව කරනවා විශේෂයෙන්ම නැතිනම් වෙන ක්‍රමයකට විස්තර පරිදෝ ඒ විදිහට ඒක වෙනත් අධ්‍යයනයක් නැත්නම් සියලුපත්ති දුක් නිරෝධ සෝපරචි වාසික බලන්න කියලා කියලා දුන්නේ. නමුත් මම මොකද කිව්වද? ඒ මොන මතක තියන්නේ හිත දිනනවා කියනවා නමුත් සිටියේදී වෙන කිසිසු උත්සේනකට මේක මත නේද? ඒක මට මෙහෙකින් විකසන ඇඟට දැනෙන්න අහු වෙලා නැහැ. නමුත් කමතහන වඩන්න කියලා ප්‍රශ්නයක් කොහොමද තියෙනවා. දැන් ඊළඟට ඉතින් මම මේ මානසිකාරයේ විශේෂයෙන් කියන්න කතා කරනවා. අපි කියමු අනේ බුදුහාමුදුරනේ දැන් කමතහනට අයිති නැති ටික නම් තමයි ඇත්තට දැනෙන්නේ. අනේ බුදුහාමුදුරේ දේශනා කළා කියනවා අනන්ත සතරෙන් අම්මා සාහස්කම යන්නේ කෙනෙක් නෑ කියලා. අනේ වගේ හිතය කැමැත්තක් අද දවසේ දෙතුනා මේ මේක පෙර සසරෙදි ඇහිල් වේකේ පිළිතරලා දුන්නු මගේ අම්මා වෙන්න ඇති නේද? ඉතින් දැනගෙන අර පටිගම මිස්ටර් පාසලට මම ලොකු මිස්ටර් කෙනෙක් කියලා ඒකට මේ මේක වර්තිකාරය එක් ඒක මෙහෙන් කරන්නත් නැහැ. හැබැයි සීපති මෙදේ කියන ගෙඩියක පටිගම මෙතන කිව්වා කියන්නේ නැතුව බොහෝම ලෝකයෙන් ගැටෙන්නේ නැති මාසකට එනවා මම සොසාය කියන්නේ. සමහරට ඇත්තටම ලොකු ආදරයක් දෙන්න දරුවොත් ඒක වගේ කියනකොට. අන්න ඒ වගේ සොසාය කියන්නේ දෙන්න කියනවා ඒක මතක කරගන්න. ඒක දැන. අමත ගමන කරන කොන්න දොරනකොට මාත් තියෙන්නේ මේ අල්ලි ක්‍රීඩ කරනවා. ඉතින් ඒකෙදි මට මතක දැන් ලෝකෙන් හම්බ වෙන ටික ඇති අදුත ඒකේ කොච්චර කාගෙන් හම්බ වුණත් මේ අපි දැක්කේ වෙන්න ඕනේ ඒක අපේ ජීවිත ගන්න ගන්න ඕනේ මොකද මේ මාර්ගය ගත්තාම සීල සමාධි ප්‍රඥා මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිපිටකව තමන් තුලින්ම වැඩෙන්න ඕන එකක් සිතකින් අහලා මාර්ගය ලබා ගන්නට බැහැ. ඔයගොල්ලන්ට කවදාවත් නිවමග අහලා ගන්නට බැහැ. නිවමග ලැබෙන්නේ. ඒත් මගේ ඔයගොල්ලන් සිතන ඇති මග අහගන්න පුළුවන් අනිත් කෙනෙක්ගෙන් කියලා. අහගන්න පුළුවන්. නමුත් මේ මාර්ගය ලබා ගන්න මාර්ගය ගැන තියෙන වටපිටාව එකද මාර්ගයේ හොදාව අපි උදාහරණයක් ඔයගොල්ලන් ධර්මයේ දෙනවා. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ දිට්ඨං සුතං මොතං විඤ්ඤාතං දුක්ඛ සත්‍ය කියන්නේ ඒක දකින්න පුළුවන්. ඒ ජනමාදයට පස්සේ රූපයක තියෙන එක දුක්ඛ සත්‍ය දක්වපත් වෙනවා. අර්ථ දුක්ඛය ජනමාදයට පස්සේ නේද දුක්ඛ සත්‍ය කොටසක් ඇහෙනවා. ඇඟෙන දැනෙන ආසෙදිය දැනෙන විවල් මොකද ඒක දුක්ඛ සත්‍යයි. ඒකට කිසිම ධර්මාරාමයේ කියනවා එක එක ප්‍රතිකයි. ඒක සමුදේ සත්‍ය කියන එක දකින්න බෑ. සමුදේ සත්‍ය දකින්න පුළුවන්ද ඔයාලට? තාසව දකින්න පුළුවන්ද? අහන්න බෑ. ඒ දැනෙන්නේ නෑ. සංහාව ඉස්පස්ස කරන්න ඕන. විඥාන ඉතින් දැනගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ නිරෝධ සත්‍ය කියන එක දකින්න බෑ. අහන්න බෑ. දැනෙන්නේ විඤ්ඤාණය. දැනගන්න විතර නෝනේ, දකින්න නෝනේ, දකින්න නෝනේ දැනගන්න මෙතක එහෙන් දකින්න බෑ විදේතන නෝනේ. ඒකත් මාර්ග සත්‍ය කියන්නේ. දකින්න බෑ. ඇහි අහන්න බෑ. දැනෙන්නේ නෑ. නෝනේ දැනගන්න විතර. එතකොට මඟ කියලා කවදාවත් අපේ කාර්ය මාර්ගය අහගන්න බෑ. මාර්ගය කියන්නේ අපි තුල ඇතිවෙන ධර්මකාරික අපි තුල මාර්ගයේ ඇතිවෙන විශ්ේ වශිකාව කියන්නේ අපි කියන උදාහරණයක් කියන්නේ කිසිම වෙලාවක මේ මාර්ගය අහගන්න බැහැ කාටවත් කියන එක. නිවන් මඟ අහගෙන ගන්න පුළුවන් එකක් නෙමෙයි. මාර්ගය කියන එක තමයි ඇති වෙන එක. ඒක අහකට දෙ පිටකින් ලැබෙනවා කල්යාණ මිත්‍රක පරතෝගෝතේ කියන ධර්මතාවයක ඒ දෙක උදව්වක සමාන්‍ය ජීවිතෝ මානසිකාවේ පවර්තන කොට මේ ධර්මවදන ප්‍රතිපත්ති එකතුන ප්‍රතිසංවාදයක දකින්න ඕන. ඒකත් මේ එහෙම නැතුව සම්මා දිට්ඨියේ සෝතාප හතරම ඕනේ. අර කර්ම එක සීලතනස්ක සම්මා දිට්ඨිය ආදියස්තක මාර්ගයේ තියෙනවා. කර්ම දෙකකින් තියෙනවා නම් එතනේ ඉරගෙන් අහලා ආදියස්තක මාර්ගය උපදව ගන්න පුළුවන් නම් ආදියස්තක මාර්ගය ගන්න අධ්‍යයනයට පරපෝගුද තිබ්බම ඇති කියලා. නෝ සම්මා දිට්ඨිය ඇති වෙන කර්ම අර්ථ කියන්නේ පරපෝගුදේ කල්යාණයට සරසපෝෂණය. ඒකට බලකාර ධර්මනා බලනවා. මේකෙන් තියෙන සම්මා දිට්ඨිය නැත්නම් දැකීම කියන එක ඇති කරගන්න පුළුවන් වෙන්නේ සමාසම මෙතන. අනුගේ සමාධිය ගන්න වෙලාවට සම්මා දිට්ඨිය ඇති කරගන්න වටපිටාව ඉගෙන ගන්න පුළුවන්. ඒ ඉගෙනගත්ත ටිකට අනුව අපි හිතන එකට කියන යෝනිසමනිකාරී ඒ හිතනකට උපකාරී වීම ඊය සමාජික පවත්තන ගැටීම සම්බන්ධව බසත්. ඊයේක පිළිගන්න මොනින් හිතනවා අපි එතකොට සමාජික කියන්නේ කාරණා හතර දෙනවා. ඒ නිසා යර කාරණේ කියන්නේ මම මතක කරලේ මාර්ගය කියලා කියන්නේ දිත්තන් අසුතා අසුතා නමෝතා විඥාන. මාර්ගය දකින්න බෑ අහන්න බෑ දැනෙන්නේ නෑ දැනගන්න එක විතරයි. දුක්ඛ සත්‍ය විශ්ව දිත්තන් දිත්තන් සුතම් මත විඥාන කියලා කියනවා. වෙලාවදී ප්‍රශ්නකට පොඩි බණක් ඉස්සර කියන්න. මේ කියන්නේ කියන්නේ කුත්තකේකාරයේ කියනවා කොටාවක් යනවා සූත්‍ර පාඨයේ සූත්‍රෙන් පාඩකලා ඒ සූත්‍ර මොකක්ද කියනවා සූත්‍ර අටවෙනි පාඩේ පස්සේ සූත්‍ර හයක් තියෙනවා ඒ සූත්‍රේ කියනවා කලහ විවාද කියලා සූත්‍රය ඔය සූත්‍රේ නිදානේ හරි ලස්සනයි ධර්ම කතාවක් මම මේ නිකන් කතා කියන දෙයක් නේද කපිලවස්තු නගරයේදී ඕනේ කියන කන්දේ කන්දේ දාගන්න ප්‍රශ්නයක් ඇතුළු ආර්ථිකෝලිය දෙවිස්ස විද්‍යාවක් තිබුණා බුදුජානක දේශනා කළා මේකේ තමන්ගේ නෑදෑයෝ ගොඩක් දෙනාට දැන් ගන්න කොම්පැනි වෙලා ඕනේ නේද නැට රහතයට ගැන ධර්ම දේශනා කළා. ඊට පස්සේ කළා ඒ කලහ විවාදය සමත්යකට වත් කළා. ඊට පස්සේ ඒ වෙලාවේදී සාක්ෂිය වැඩිදරුවේ කෝලිය වැඩිදරුවේ දෙකේ පහ දෙකේ වුණා පන්සියක් වහනවා. පහනක බුදුජාණන් වහන්සේලාගේ දෙවියට ඒගොල්ලෝ පැවිද්දෝ කියන පැවිද්ද ගැන ආශාවෙන් ආදරයෙන් හිටියේ. අර වෙලාවේදී අර තමන් ඒ සතරේ කලයි දෙවිලට ඇදීමට මහනවනාට අනේ අපි කරගන්න මොඩකමක් කියලා සමහර විට කඩේ ගෙදර කියන කිද්දී කැපතනක තරමු වයින් හිතේ අපරාෂ්ට විනෝනේ ඉලකින් දුන්නතේ තරජනේ පාසියේ වෙන්නේ. බුද්ධජනනාසේ මේක ඉතින් දැක්කා. සුමාර දෙවිදින කුණාලතික පොකොණ. ওই කොකොන ගැන බුදුරජාණන් හරි ලස්සන විස්තරයක් කළා. කොනේ කියන වස්තු ගැන, කොකොන වස්තු ගැන, ඉන්න සත්තු ගැන, දස්කුණක් ගැන ඔගම හිතේ හරි ආසාවක් ඇති වුණා මේ මේ කොහොමද බලන්න කියන සිල් වස්තු බුදුරජාණන්ගේ වර්ණනා. බුදුරජාණන් නොකරන විදිහටම වර්ණනා කරන නුකුල සමතිනේ කොහොමද බලන්නේ. අනේ කොච්චර දේ මොකද වර්ණනා කරනවා. කියලා බුදුරජාණන් වහන්සේ එන්දියෙන්ම අරගෙන ගියා. මේ කොපොන්න බැලුවම වලටිකම බැලුවම දැන් පිට නොයෙක් මේ අරමුණු දුවන ගතිය නැහැ. අලුත් නව පරිසරයක තමයි තමයි පරිසරයක් නැති. සාසන හැමියට බලස්නා මේ පිට සමතේ. ඉතින් එන්නේ අස්කිසි පරිසරයක දැන් නගරයක නොයෙක් මේ විතරක් තාක්ෂණය බලස් කියන්න ඕන නම් තේරෙන්නේ නැහැ. එතන බණ කිව්වා පිට දුවනවා. දැන් අර ගෙවල් වල දේම රට දෙදෙන දේම ලොකුම ගැටුම මේ මොකටද ගලන්නේ මනසේ. එදත් තම කතා කරපු දාර්ශනිකයේ අපිට ඇත්තටම තමයි වටපිටාව ඔක්කොම ගැටේලා මේ ලාස්ම පරිසරිත කරගන්නකම මාතෘ සීමාවක්. උපාය. ප්‍රජානන්තේ පුරුද්දමකාරී කියලා කියන්නේ නැහැ. උප අනේශී උපායයෙන් නරදම් වෙනවා. ඒක නෙවෙයි උපායයෙන් නරදම් තමයි කරන්නේ. කඩු පොළු කිලිටි වල දැන් ඒක කරවල ගන්න දැක්ක මේගොල්ලෝ සමුදේ ගන්න තියෙන උපාය. නැත්තම් ඔය ඒකේ කරුණු හිතන්න දෙපා කියලා කිව්වොත් එහෙම. අද බලු ඒක වගේ කියන්නේ ඒක ඒක සත්‍යයි කරගෙන විතරකේ කියනවාට. ඒකත් දැන් ඒ පොකුණ බලව දැන් ඔක්කොගේ මොනවද ඒ සීමාවට කොට වුණා තාසිදි උපදේශනාට තරව දෙනවා. ඔක්කොම සෝවාන් සෝවාන් කරලා එදිට බුදුරජාණන් වහන්සේ ආරම්භ කුසලාංග කපිවස්තු මහ වනයේක හතම සුසුන් විශ්නතු එතෙන්ද නවිලේ පන්ති දෙනා වහන්සේට බණ කියලා බණ කියලා මහවන කිවිම සඳහා උත්සාහ කළා ඒගොල්ලෝ ටික දවසකින් මහවනස්ල වීජකල් පන්ති දෙනා මතක් ඊගාට ඒක අටවචන මහන්සලා කියනවා මේ බණ කියලා හඳුනන පුළුවන් නම් ඒකට තිබුණෝ මේ වටපිටාව දහම් දේශනා වල වෙනම විස්තර කරන්න දෙනවා. ඒක ලස්සන වටපිටාවක් කියන්නේ මොකද ඊතරාගියෝ බුද්ධජන මහත්තයා ඊතරාගියෝ මහා සංඝයා 500ක් දෙනා වටකරන. ඊතදේශෝ භාගතුන් වහන්සේ ඊතදේශ ශ්‍රාවකේ ඒකවත් ජීවිත මොහොහෝ මේ විදිහට පික්නික් පාතාරන් භාගතුන් වහන්සේ පික්නික් පිළිත වටකරගෙන ඔක්කොම රජවරු ඔක්කොම වාසවර්ගයේ ඔක්කොම ශක්තිය මේ විදිහට ඒක සාපේක්ෂුනේ මේ වගේ එකයි මහා සමිදේශක මේ වාමයේ තිබුණු අත්‍යවශ්‍ය වෙන විචරය කියලා කියන්නේ ඔක්කොම සද්ද විඥානාදී ඔක්කොම රහතනවා කියලා ඒ වගේ හරි ලක්ෂණ. ඔය විස්තර ටික දැකපු නිසා දසදහස දිවි ලෝකෙන්න දෙවි ප්‍රශ්න දෙකවලු භාගතුන් වහන්සේ මහා සංඝරත්නය පාවිච්චි මේ කපිලවාස මහවණේ ඉන්න විවිධ වන්දනාතුල දැක්කොත් අන්න දැන් මේ වගේ දර්ශනයක් දැකගත්තත් හම් වෙන්නේ නැහැ කියලා සත්පදහස දක්වනවල ඔක්කොම දිව්‍ය ප්‍රශ්නේ කරනවා. ආතම මේ සුද්ධ දේශනා කළේ. ඒක නේද? ඒ විදිහට කොහොම එකතු වුණාම ප්‍රශ්න විද්‍යාවන්ත දැක්කා මෙතන ගැටුලා ඉන්න ජන සමාගම අත්විතාලා කියන්න බෑ ගණනේ මේකට කොහොමද බණ කියන්නේ කොහොමද දේශනා කළොත් අවබෝධ වෙන්නේ කියලා කල්පනා කරනවා මොකද බුද්ධ ජනනාථලාගේ ධර්ම දේශනා කිරීමේ න්‍යාය හතරක් තියෙනවා අත්‍යජාත පදජාත පරිපුච්ඡා අටුපතේ කියන්නේ බුදුරජාණන් වහන්සේට මතකපත් ඇති වෙලා මෙයා ගියේ ඒක මෙහෙම කිව්වොත් මේ ධර්ම අවබෝධ වෙනවා කියලා සාරකීන ප්‍රපදින. පකල්පනාවද. මෙයාගේ අදහස මෙන්න මේසයි මෙයාගේ මේ අදහස ගැලපෙන විදිහට බලන කිව්වොත් හරියන වස්තුව දැක්කම ඒ ඒ අනුන්ගේ අදහස ගැලපෙන විදිහට බලන්නේ. ප්‍රතිතින පරස්පරයි පුස්ත. ප්‍රශ්න අහනවා අහන එකට උත්තර දෙනකොට ධර්ම අවබෝධ වෙනවා. තවදින අර්ථ උපදේශ මොනවා කවියේ උපන් කරුණකදී බලන්නේ. අපි කියනවා කවුරුහරි කෙනෙක් සාපේ කලකනවා. සමහරවිට මේ පරිසරය කාලා මෙයා කරුණ මෙහෙම නොකලන කන්නේ නැහැ නොකලන මේක වෙන්නේ නැහැ කියලා මොන හරි දෙයක් වෙච්ච දෙයක් පොල් කරගෙන බලන්නේ කොහොමද කියනවා. එදා බුදුජානක බලෝ මේ න්‍යායයකට මොන න්‍යායයකට ගහන අවුලද? බැලුවම පරි පුච්චා. බුදුජානකගෙන් ප්‍රශ්න ඇහුවොත් කවුරුද ඒ ප්‍රශ්න වලට දෙන උත්තර අහන තමයි මේ සමාගම ඉක්වන්න පුළුවන් අධිකම් ලබන්න. රස දහතර සංකුල දිව්‍ය ප්‍රශ්න නානා චතුර්ථිය පුහු. දැන්ලුව ඉරියාන්තික දෙන්නේ එක්කේක චතුර්ථිය ගොඩ. මේ ඔක්කොම හිතන විදිහට ප්‍රශ්න අහන්නේ කවුද මේ දිවිගුණ වලට කවුද දරුවා? රස දහතර සංකුලේ ඉන්නේ. ක්‍රම දිව්‍ය ප්‍රශ්න මොකක්වත් නැහැ බුද්ධජනන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න ඉවර දෙන උත්තර බලන මේගොල්ලෝ කරන්නේ අධිකම දෙන්නේ ඒකත් දරුවා මහා සංඝය කරන්නේ කියලා වහන්සේලා කවුද ඉන්නේ දැන් බුද්ධජනන් වහන්සේගෙන් ප්‍රශ්න අහුවොත් ඒ ප්‍රශ්න වල දෙන බුද්ධජනන් වහන්සේ දෙන උත්තර ගන්න මේගොල්ලෝ සිද්ධ සදහාමුදුරුවෝ කවුද දැන් සදේ මොකද නේද වහන්සේ දිහා බලුවා සදේ කවුරුත් බැහැ පැත්ත බැලුවා ඒක කොට තේරුම් ගන්න ඕන කරගෙන පස්සේ බුදුජානක පස්සටයි ඒත් නෑ මේ දසදහසක් සත්වලට ඇයි නැති අනන්ත විශ්යක තව බුදුජානක පස්සේ නම කරනවා කියලා ඒකට කොට එක හිලෙන්නේ තවත් බුදුජානක පස්සේ බැලුවා දැන් මොකද කරන්නේ අධිෂ්ඨාන කරුවා මේකට බුදුවා බුදුජානක පස්සේ වගේම බුදුවත් මමලා හිත ඒ බුදුරජාණන් වහන්සේ තමයි සාසන. බුදුරජාණන්ගේ ඉගැන්වීම. ඔකෙදි සම්මා පරිපාලනයේ මම මම සම්මා පරිපාලනයේ කියන සූත්‍රය කියන්නේ ආගතයට කලහල ද්වාද කියන සූත්‍රය දේශනා කළා. ඒක ජීවිතයේට චූල වියුක සූත්‍රය කියලා කියනවා ඒක විතක්කයන්ට මහා වියුක කියලා සූත්‍රයක් තියෙනවා ඒක මොහ ස්තන්දේට පුවර්තක සුල සූත්‍රයක් තියෙනවා ඒක සබ්බහටක් දෙක අර්ථ ගන්නවල කල්පිතන මහමකමගේ එක ප්‍රශ්නයක් ඒක මොකද මේ සූත්‍රය දේශනා ඒකදී කලහ විවර සූත්‍රයකට තම ලකපිමනවා හොඳයි කාටත් හොඳයි කියලා කියන්නේ. නෑ මම අනිත් දෙවි දෙවි පිටර දෙවි එක මහත්ෙක් වගේ නිමෙවක් කළා. කල්හාගාර සූත්‍රයේ සම්මාසේක අර්ථය අපිට තේරෙන්නේ කොහොමද පුළුවන් නම් විස්තර කරන්න ඒක දේශනා කරලා බලන්න මොකද ඉතින් ඒ තරම් මේ සූත්‍රය බැලුවයි. අර බැරි දෙයක් දැන් කියන දන්නේ එහෙම නැත්නම් මේගොල්ලෝ පහයන් හිතව මේක ප්‍රොබ්ලම් කරේ කියන්නේ. එතකොට මේ මයිකෝඩ් එකේ එතකොට යටි බලා හන්දම සුවඳ නැති විදිහට තමයි එදේ තමයි එදේ තමයි කලහගාර සූත්‍රයේදී ඒක අතුරු කරන ගොඩක් තියෙනවා අවස්ථම පුළුවන් මම කියන ප්‍රධානතම ගන්න. දැන් මේක බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. දැන් මේ අහන ප්‍රශ්නේ උත්තර දෙන එක දසදහසක් අක්කුළු ඔක්කොම සත්‍යයට ඇහෙන විදිහට විකල්පන එනවා. ඒක ඉතින් මේ මේ ලෝකේ මේ කලා විවාද ඇති වෙනවා. එතකොට ඒ කලා විවාද වලට ඊට පස්සේ මානය අතිමානය ඊර්ෂ්‍යාව මසුරුකම කියන කෙලෙස් ඇති වෙනවා මෙන්න මේ වගේ කෙලෙස් වලට කාරණාවක් වෙනවා ওই කෙලෙස් වලට කලහ විවාද කියන මේ කාරණාව කුමක් හේතුවද ඇති වෙන්නේ මේකට මුල මොකක්ද කියලා මේක විතර කරන්නේ නැහැ කලකල් කියන්නේ මොනවද විවාද කියන්නේ මොනවද පතුරුකම කියන්නේ මොකද බන්තිලි කියන්නේ මොනවානේ අපි තමයි ඕක බලා ගන්නෙ මේක තිබුණා විතර කරන්න තිබ්බ බැරිරන ඒකට මේකට හේතු පිට දෙන්නවා මොකද සිය වස්තු මොකද කලහ විවාද ශෝක පරිදේ කලහ විවාද ශෝක පරිදේ මාන අතිමාන මධ්‍යරිය උගලි දෙවල මේකට හේතු සිය වස්තු දැන් මේක ඉදිරියට කරගෙන ගිය වස්තු නිසා සෝපපදේ යතිනෝට නිබෙන් ගන්න පුළුවන්. ඒ වස්තු නිසාලු කලාව විග්‍රහය වෙන්නේ. මේ දේවල් දෙක ගන්න අල්ල ගන්න ගන්න ගිහිල්ලා තමයි සංකල්පව කලාව විග්‍රහ. ඊට පස්සේ ප්‍රිය වස්තු කියන්නේ මොකක්ද? ඒ වස්තු කියන්නේ සංකල්ප ප්‍රතිග්‍රහ සංදේශ නැත්නම් යම් යම් දේවල් වලට අපි කැමති නැතයි අපිට ප්‍රිය දේවල් ඇතිවලා තියෙනවා. දරුවන්ට කැමති නැතයි දරුවන්ට ප්‍රිය. කැමැත්ත තණ්හාව කැමැත්ත තණ්හාව කියන මේ කාරණා. ඊට පස්සේ කැමැත්ත නැත්නම් ඒ තණ්හාව ඇතිවෙන්නේ අපොදුක්ෂිත ප්‍රදේශයකයි. සැපසහගත දෙයක වැඩිපුර කැමති මේ ඒකද යදී කියන්නේ ඒක යම් වස්තුවකින් දේශන අපිට යම් සැපයක් ලැබෙනවා නම් ඒ සැපේ කියන දේට අපි කැමතිද නැහැ කැමති ඒ කැමති දෙයක් කියන්නේ නැහැ ඒ දෙන්න කියනොත් කලාව විවාද ඇති වෙන්න පුළුවන් කවුරුහරි ගත්තොත් ඇති වෙන්න පුළුවන් ඒවා දැකීම රෝග පරිදි කියන්නේ පුළුවන් දෙයක්. එතකොට රෝග පරිදි ජීවිතයට හේතු වෙන කසුතිය ස්වභාවයේ මේ ස්වභාවයේ හේතුව කැමැත්ත කැමැත්ත හේතුව සැප සුඛියනේ සැප දෙකේ හේතුව මොකක්ද? ස්පර්ශ යම් තපස් පොදුකක් වගේ ඇති වෙන්නේ ස්පර්ශයේ සැකසෙ වෙන හොඳ ස්පර්ශයට හේතුව මොකක්ද? සාස්ත්‍ර වාක්‍යයක් අහනවා ඒ ස්පර්ශයට හේතුව මොකක්ද? මොකක් නැති වෙන ස්පර්ශය නැති වෙනවද? සැපදුක් නැති වෙනවා. ඊට පස්සේ කියනවා ස්පර්ශයට හේතුව නාම රූපයි. එතකොට ස්පර්ශයට හේතුව නාම රූපයි රූපේ යම් කිසි විදිහකදී ඉක්මම රූපේ අතහැරම මේ ස්පර්ශය ස්පර්ශ වෙන්නේ රූපේ විභූතේ නැතු සංස්පර්ශ ඒකවල දෙන්නනවා තම පරිදි පැවිදිලා මේ ඔක්කොම මේ ස්වභාවයෙන් දෙදෙන සැපදුක් කියන දෙකනේ සැපදුක් කියන දෙක ලැබෙන්නේ මොකක්ද කියලාද ස්පර්ශය නිසායි ස්පර්ශය කියන එක හැම වෙලාවෙම ඇති වෙන නාම රූප දුන් ධර්මතාවයක නිසායි එතකොට මේ නාම රූප දෙක ඒකලස ප්‍රශ්නය කරන වෙන්නේ බුද්ධජනහන්සේ කුමන ධර්මයක් කික්ම බලා කුමන ධර්මයක් වදලා කුමක් කරනද මේ ස්පර්ශයෙන් ඉදිරියට දෙන්නේ නැහැ. මොකද දැන් ස්පර්ශයම සපදු ප්‍රමෝහ කියන එක නවත්තන්න බෑනේ. ඒ සපදු කාවෝ සැපයට කැමති දුක තරමදී කියලා දෙකීම අපිට ලැබෙනවා කියන එක නවත්තන්න බෑ. කැමැත්ත ඇතිව සැපේන දෙයට ප්‍රියයි අකමැති දෙයට අප්‍රියයි කියන එක නවත්තන්න බෑ. සියදී ඇතිවම ඒක නැති වෙනකොට ඒක කවකරි ගත්තොත් කලහ විවාද දුක් දුන්න ඒවා කියන එක නවත්තන්න බෑ. අනිත් ක්‍රමයෙන් ඔක්කොම එක එකට ඇතුළේ පරිපූර්ණ තියෙනවා. ඒක මොන විදිහකටවත් නවත්තන්න බෑ. කෙනෙක් වශයෙන් කියයි මම මට පුළුවන් නම ජීවිතේ වෙන්නේ. ඉතින් අසන්න මම ඒක බුදුරජාණන් වහන්සේ එහෙනම් මේ ස්පර්ශයත් ඒ වගේම සැපදුක් දෙකක් ඉක්මවන්න පුළුවන් කොහොමද? මොකද දැන් ස්පර්ශයෙන් ලැබෙන සැපදුක් දෙක නැති වෙනවා. එහෙම නැති වුණොත් සැපති දිනේ හෝ සියනේ යනකොට අපිට නැති වෙන එක. ඊට පස්සේ පුත්‍රජනක දර්ශනය කරනවා කෙටි කෙටි වචනකේ. මෙන්න මේ විදිහට කෙනෙකුට ඉන්න පුළුවන් නම් මෙන්න මේ විදිහේ මාසක් තියනසත් එයා රූපයෙන් හිතෙනවා. එතකොට ඒවා සමේතස්ස විභූති රූපම්. මෙන්න මේ විදිහට කළොත් රූපයේ හර හැදෙනවා. රූපේ විභූතියේ ප්‍රසංසි පස්ත. රූපේ ඉන්නහම ඉස්පර්ශය ස්පර්ශන වෙනවා. සතර සුතන් දුක්ඛ මේ වගේම සැප දුක් දෙකෙන්. එතකොට දැන් අපිට මේ එකින් එක දෙකෙන් එකට මතක් කරලා මේ ස්පර්ශයත් ඒ වගේම සැප දුක් දෙකම එකට දෙන්න ඒකෙන් නිදෙන්න ඕනේ කොහොමද මේ බුදුරජාණන් දර්ශනය දේශනා කරනවා මේ ටික විචිත සිටියාම මේක වෙනවා මොකද ඒ දර්ශනය දේශනා කරන්නේ ඒක පාළියෙන් තියෙනවා ඕකම විදිහට තමයි තෝරගන්න නැසන්නේ සංයේ විසඤ්ඤ සංඤේ නොකිය සංඤේ නැවි වෘත සංඤේ ඔන්න ඔය විදිහට ඉන්න කියනවා හරිද සංඤ්ඤ සංඤේ නැවි සංඤ්ඤ සංඤේ නොකිය සංඤේ නැවි වෘත සංඤා නැති වෙනකන් කොහොමද හැබැයි විසඤ්ඤ වෙනකන් බෑ අසඤ්ඤ වෙනකන් බෑ සංඥාව ඉක්මලා යන්නත් බෑ. සංඥාව නැති වෙන්නත් ඕනේ. සංඥාව නැති වෙන්නත් ඕනේ. නැති වුණා කියලා සිහි මුත්තාවෙත් ඉතන කෙනෙක් වෙන්නත් බෑ. අසංඥ සත්‍යයක් වෙන්නත් බෑ. ඒ විභූති සංඥා මේ සංඥා සංඥාවලට ගිහින් බෑ. එතකොට දැන් නා අසංඥේ විසංඥේ හෝ අසංඥේ අ විමුක්ත සංඥා කියන එකෙන් කියනවා සංඥා දැටුව සංඥාවක් තියෙනවා. ඉස්සෙල්ලෙන් කියනවා මොකද? රසඥා සංඥා කියන්නේ සංඥාවක් තියෙන්නට මේකේ සංඥාවක් තියෙන්නට කියන්නේ. මේකෙන් කියනවා සංඥාවක් නැති වෙන්නට කියලා. සංඥාව නැති වෙන්නේ නැතුව සංඥාවක් තියෙන්නේ නැති වෙනවා. ඔන්න ඔය විදිහට හිතියොත් ඒවන් සමයකට මෙන්න මේ විදිහේ ඉන්න කෙනාට ඒවන් සමයකට विभूति रूपा रूपी रूपी आचार्य रूपे विभूति रूपे आचार्य नाम न प्रशांति पाता ऐसे स्पर्श स्पर्श देना ताकि संपत्ति तो संपत्ति के पालन लगाए එහෙම ඥාන මේ කටයුත්ත කරන්නේ. එහෙම ඇලින් ගැටින් නැහැ. වස්තු නැහැ. එහෙම අන්න යාට කලහල්වාද ලෝක පරිදේව මාන අතිමාන මැච්චරි මේක නැහැ කියලා කියනවා. ඉතින් ওই ටික තමයි මම කියන්නේ කියන්නේ. ඒක ඔයගොල්ලන්ට කියන්නේ නැත්නම් සංඥේ සංඥාවේ සංඥා නැතුව ඉඳ සංඥාවේ සංඥා නැතුව ඉඳ හැබැයි සංඥාව නැතුව ඉන්නවා කියලා ඔය වචනේ අයිති වෙන අසංඥා සංදේශයේ කිසිනෙක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ වෙන්නේ නැහැ. සංඥාවේ සංඥා නැතුව ඉන්නෝනේ. පොල් වචනයට අයිති නිසඤ්ඤ වෙච්ච කෙනෙක් විමුක්තව කෙනෙක් විමුක්ත වෙන්නේ නැතුව සංඥාවේ සංඥා නැතුව ඉන්නවා නෝ සංඥා නෝ සංඥා තමයි බලන්නේ එහෙම වෙන්නේ නැතුව ඒකේ අන්න තමයි තියෙන්නේ ඉතින් ඕන ඕක තෝරගත්තා දැන් ඔතන හස්තිද කියනවා සංඥාවේ සංඥාරන්නේ නමුත් ඒක විසඤ්ඤය කරන්නේ අසඤ්ඤය කරන්නේ නියසඤ්ඤා සංඥා තමයි කිව්වස් නෙමෙයි මෙන්න මේ විදිහට හිටියොත් සම්පූර්ණ නිවන් මඟම කෙටි වශයෙන් ඉවර කරනවා. මොකද කතා කරලා මම කියන්නේ සාමාන්‍ය අපි ලෝකිකාගෙන් සිද්ධියට වඩා ටිකක් ගැඹුරු දර්ශනය දුන්නාම කියන්නේ. ඔන්න ඔය මාත්‍රා පෙන්නලා ඉතින් මෙන්න මේ විදිහට කෙනාට කලහල්ගත තෝරන්නේ නැහැ. ඒ හින්දා ඔන්න ඔය ටික තේරුම් ගන්න අපි නිකන් මම කියන්නේ මම දෙකම කතා කරලා දෙකම කියන්නේ අපවපවතකින් සංඥාවේ සංඥා නැති වෙනකොට මේ ඇස පරිහරණය කරනකොට රූපය එන්නේ රූප සංඥාවේ. ඉතින් රූපයක් කියනවා කියලා බලාගෙන රූප සංඥාව වෙන්නේ. ඒ කියන්නේ රූප සංඥාව කියනකොට රූපය කියනවා කිව්ව රූප සංඥාව කියනවා කිව්ව දෙකක් නෑ දෙකම එකයි. එකම එක තමයි කියන්නේ. මම මම රූපය බලාගෙන ඉන්නවා කිව්වා. රූපයක් වෙන්නේ රූප සංඥාවක් අයින්නේ කිව්ව රූපයක් ඉන්න කෙනා පහ රූප සංඥාවක් ඉන්න කෙනා ශ්‍රේෂ්ඨය කියලා කියන්නේ නැහැ රූප සංඥාවක් ඉන්න කෙනා පහ රූපේ ඉන්න කෙනා ශ්‍රේෂ්ඨය කියලා කියන්නේ නැහැ දෙන්නම එකම තමයි සතුටක් දෙන්නම එකම කරපතේ මිදෙන එකම ස්කන්ධ පිටි එකම ස්කන්ධ පන්තිකේ හැකට මේ කතා කරනවා අන්තිම කල්පනින් කතා කරනවා මොකද නමුත් මෙතන මම චක්ක සම්පස්යෙන් උපන්න වේදනාව දැනගෙන ඉන්නේ කිව්වත් කමන්නේ. රූපය හඳුනගෙන ඉන්නේ කිව්වත් කමන්නේ. රූපය ගැන හිතනවා කිව්වත් කමන්නේ. රූපය තේරුම් කිව්වත් කමන්නේ මොන විදිහට කිව්වත් කමන්නේ. ඒක ලෝකය ඇහැ පරිහරණය කරන රූපය තියෙනවා කියලා නැත්නම් රූපය සංඥාවේ නෙමෙයි. මොකද රූපය දකින්නවා කියන තැනට කියන්නේ අර රූප සංඥාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහාන ධානවල මහාන පාප සංඥාව වලදන්ද කියන්නේ. කියන පාත්‍රය කියන්නේ බලඳන් පලාගෙන වලඳන් කියන අදහසෙන් එකද මේ පාත්‍රය කියන්නේ හිතට එකක් කියලා බලන්න කියනවා නෙමෙයි අරන්නේ <laughs> සංඥාවෙන් ඉන්න කියලා කියන්නේ තමන් හිත ගන්නතු අරන්නේ තුල ඉන්නවා කියන අදහස ඒ වගේ ලෝකයා පරිකරණය කරන්නේ රූප සංඥාවයි කන පරිහරණය කරන සබ්දයක් කියනවා කියන සබ්ද සංඥාව ලෝකේ ඉන්නවා ඒ තමයි නාසයේදී ගන්ධ සංඥාව, රස වෙනකොට රස සංඥාව, කාය සංඥාට කරනකොට පොට්ටබ්බ සංඥාව, සිතුවිලි සීකරස ධම්ම සංඥාව. දැන් යෝගියට කියනවා මේ සංඥාවේ සංඥා නැති වෙන්නට තෝරන. මේගොල්ලන් වටේ සංඥා නැති වෙන්නට තෝරන. අනිසත්යෙන් අනිත්‍ය කියන්නේ මොකද සංඥා නැති වෙන්නේ කියලා මොකද අපේ සැදී සුදුසුකම් සංඥා ඕකම නැහැ. නමුත් මේ සංඥා නැති වුණාට අසංඥා වෙලා ඉන්න බැහැ. ඒකක් දැන් අපන්නේ කියලා මේ ප්‍රඥා නැහැ මේ ප්‍රඥා නැතු වෙන්නේ කියලා කිව්වොත් ඕක නිවන එකද එතකොට අපන්නේ කලේ නිවන කියව ගන්නට සරල කරන්න පුළුවන් ඊට කියනවා මේ සිහි මුත්තන්ගේ විසඤ්ඤය කියන නඩතුව කියන්නේ ඒක ඒක විසඤ්ඤය විතරද අපන්නේ වෙන්නත් විසඤ්ඤය විතරද ඊට පස්සේ නිවසඤ්ඤය අපඤ්ඤතලේ කියන කිපදෙක ඉස්සරහට වෙන්නේ නැහැ ඔය ටික දැසියෙන් හද නිවස ගැන අකදක දෙන්නත්. දැන් මොන එකෙන් කියනවා සංඥා අසඤ්ඤ වෙන්නේ නැතු විසඤ්ඤ වෙන්නේ නැතු නියම සංඥා නාසඤ්ඤා තලයේ ඉඳ බැරුව. ඉන්නේ නැතුව නමුත් කෙනෙකුට පුළුවන් නම් මේ ලෝකේ සංඥා මේ මෙතෙන්නේ. අන්න කියනවා මෙයා මෙතන මේ කොහොමද? ඔන්න ඔතන තමයි කියන සිද්ධිය. දැන් අපිට තේන්නේ අපි හැමදාම දන්න ඉවමග කියලා රූප සංඥාව ගන්නවා එක්ක රූප සංඥාවේ අතගෙන ඒක ඇතුළේ තියෙන හිතන. කියන්න. එතකොට දැන් මේ හිතට අහු වෙනවනේ. රූප සංඥාවේ ඇතුළේ අපිට කොහොමද තේරෙන්නේ? කෙනෙක් රූප සංඥාව රූපයක් දැකලා රූපේ කොහොමද කියලා කියනවා. ඒක ලෝකේ නගන්න. රූපය දැකලා ඒක ඇතුළේ අර සිදු කරනකොට ඒක හිතේ තියෙනවා. නමුත් රූපේ ඉක්මනට ස්පර්ශයෙන් මිදලා සැප දුක් වලින් ගෙදර ඉන්නව නෙමෙයි. මොකද දැන් මේ න්යාගේ මතකෙ කියන්නේ. ඔව්. හරිද ඔකේ. මම මේ කරපු මම කල්තරක් කරනවා. ඒක ගුවන් මොබ කැම්ප් එක ලොකුමක්. එතකොට ඒක බුදුජානක මේ දර්ශනය දෙනවා හරි වටිනවා අපේ ජීවිතේට මේ කෙනෙකුට පුළුවන් නම් මේ ලෝකයාගේ සංඥා හයම සංඥා නැතිදම අර සංඥා හයම ලෝකේ දැන් ඒ එකකටවත් අයිති නැත්නම් තමයි හල් ලෝකෝත්තර හැබැයි එහෙම නැහැ කියලා එකකේ දර්ශනය ගොඩක් විශිෂ්ට අර ටික පිළිබඳව සංඥා නැතුවම විඥාන වෙලාවත් සංඥා ඉක්මවකට ගිහිල්ලා ඉන්න බෑ. එහෙම නොකිහින් මේ සංඥාවේ සංඥා නැති වෙනවා කියන එකයි වටින්නේ. ඒ කියන්නේ දැන් අපිට පුළුවන් රූප සංඥා නැති වෙන්න ප්‍රශ්නයක් නෑ. නිදාගෙන හිටිය රූප සංඥා නැතුනේ. ඔකට අමොතියෙන් රූප සංඥා නැති වෙන්න කියලා දෙහෙන්න ඕන ඒක හරියට. ඔව් නිදර්ශනය නැද්දී තමයි ඇත්තම පරිහරණය කරන රූප සංඥාව නැති රූපෙ මෙතන දකින්න සිද්ධිය ලෝකෙට දෙකින. රූපේ බලාගෙන ඒක හිතනවා කියන එක විතරම අමාරු නෑ. නෑ. රූපේ බලාගෙන ඒක මම හෝ මගේ හෝ කියලා රාගදේශ මොන ඇති වෙන පැත්තට ඒක අමාරුද? නෑ. හොඳ ඒ රූපේ කැඩෙනවා නේද? මේක බිඳිනවා නේද? මේක අනිත්‍ය නේද? කියලා මෙහෙ කරන්න බැයිද? මේක තමයි. අපි අහලා තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක අ තුලනේ අධිකම ලැබෙන්නේ සෝවාකරද ගමන ගමනද එතකොට මේ සතර මාර්ග සතර සාමාන්‍ය පද අයිති මේ පදෙන් විතරනේ මේ ශාස්ත්‍රය දැහැර අන්නේ අනුමත තියෙන්න පුළුවන් හොඳයි දැන් අද අපි හැට පෙන රූපය අරගෙන මොන විදිහෙන් මේක පතර මහන්සියෙන් හැදෙන්නේ නේද තියෙන්නේ මේක අනිත්‍යයි නේද මේක කැඩෙනවා නේද කියලා අහන්නේ මේක නම් ඔය මෙනෙහි කිරීම මෙනෙහි කරන්න බැයිද මේ සතර දැහැරගෙන කොට ඉතින් ඒක මාර්ගය වෙනම වෙනවා නම් මාර්ගය කියන්නේ කර්ගමේ කියන මේ සාසන දැනගෙනකොට තියෙන දෙනවනේ. නමුත් මෙතනදී හරියට මේ දර්ශනයේ වටිනාකම දැහැරගෙන පුළුවන් කියලා එයා දැක්කොත් එයා තිබෙන මොකද වෙන්නේ? ඇත්තට මෙතන ඇත්තක් නැහැ කියලා තමයි වෙනවා. ඒක එතකොට දැහැරගෙනකොට දුන්න දැන් ওই මාර්ගයේදී කෙනෙකුට හිතන්න පුළුවන් යා මේ කාරණේ පිළිගන්න දැක්කම හිතන්න පුළුවන්. නමුත් මේ වගේ කෙනෙකුට හරි දීනමක් මේ නියම ධර්ම දැක්කෝ එයා ඒකම ගන්නවා කියන එක නවත්තන්න බෑ. ඒකයි දැයිදන් පොතේ මේ අනාගම නෙමෙයි. ඒ නිසා මේ කලාකාර පුත්‍රම පොඩ්ඩක් දුන්න මතක් කළේ මෙතනදී මේ හරි කාරණාව ලෝකෙට කියනවා. මොකද ලෝකෙට අද හිතා ගන්න දරුවෝ දැන් කියන ගොඩක් දුරට හිතන්නේ දකින දේ අරබයා ඇලෙන්න ගැටෙන එකයි ලෝභ දේශ දෙක සංහාව ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව හිටියනම් සංහාව නැතුව හිටියනම් හරි කියන දෙන්නේ අපි නමුත් බුදුරජාණන් වහන්සේ මේ සිද්ධියෙන් දෙන්නවා ස්පර්ශ උඹ සැපදුක් වෙනවම නම් සැපදුක් උඹ ක්‍රියාවලිය බෙදීම බෙදෙනවම නම් ඒකමයි තණ්හාව. ආ නවත්තන්න රැහැ කියන එක දෙන්නවා මේක. අපි පුද්ගල භාවයේ හිතාගෙන හිටියට මේ කැමති නොවින්නවා අපේ අකමැති නොවින්නවා කියලා. ක්‍රියාක්‍රිය දෙකෙන් අපේ මනස නොමිදෙකෝ කැමැති අකමැති දෙකෙන් මිදෙනවා කියන එක ලැබෙන්නේ. ක්‍රියාක්‍රිය දෙක අතර උපේක්ෂාව කියන තැනට අපේ මනස ඉබේ එනවා ගන්නවා. ක්‍රියා අපේ වස්තු හම්බ වෙන මාර්ගම දැවිදැලෙන්න දෙන්න තියෙනවා කියන කාරණාව මිදිම නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ලෝකේ සාමාන්‍ය සංඥාවේ නිදලා ක්‍රියාවලියේ හේතුයෙන් නිදිරුවකින් දැනවතාවය වෙන්නේ නැහැ. ඒක උපසංඥාවෙන් නිතර ක්‍රියාවලියේ හේතුයෙන් නිදෙන්න ප්‍රයත්න කරන ජරදීනකින් හරි දුරු සම්බන්ධයෙන් වැටේ. ඒක තමයි දැන් ලෝකේ සුද්ධ විමුක්තිය කියනවා කොහොම යනකම කවදා හරි බැරි කෙනෙක් හම්බෙන්නේ. නමුත් එහෙම නැහැ. ලෝකේ තුල යම් ඇයි කෙනෙකුට තුඩක පමණ පොකෝ දැනතිල්ලා හෝ විමුක්තිය මග තිබුණේ නැහැ. දැන් සම්මතන ප්‍රජානනා කියනවා පාර්ලිමේන්තු උනේ නැහැ. ලෝකේ තුනේ හැම දෙයක් නැති නිසාම බුදුජානක පහළ වෙන්නේ ලෝකෝත්තම ප්‍රාගාරත්තේ හොයන්නේ. ඒ නිසා මේ උපසඤ්ඤා සදසඤ්ඤා සදසඤ්ඤා සදසඤ්ඤා කොටබසඤ්ඤා ධම්මසඤ්ඤා කියන මේ සංඥා අය දිහා බලන්න මේ තමයි ලෝකයේ ඇතුළේ. විතර පසු ඇතුළේ මට ඒක මම මතක් කරන්නේ දැන් ඔය නසඤ්ඤ සංඤ්ඤේ විසඤ්ඤ සංඤ්ඤේ කියන සිද්ධි තමයි ජීවිතෙන් දකින්න මම මම මම දැක්ක වදින් මේක කොහොම හරියද එන්නද ගන්න මම මම නිකන් කියන්න මතක් කරා අපි නිකන් කියමු දැන් ආ මෙතුන්ගේ ධර්මයේ තියෙනකොට තිරසංගත දෙකිනවා කියන උදේ තිරසංගත සත්‍ය දකින්නේ ඉදිරියෙන් තියෙනවා රූපයක්. වතුර රූපයක්. කියලා දේම පේනවා, පේන දේම කියනවා කියලා වතුර වලක් එහාට ඇති වතුර රූපයක් කියනවා කියලා දකිනවා. තියෙන වතුර වලයි තියෙන්නේ, තියෙන වතුර වලයි තියෙන්නේ කියලා හිතාගෙන ඉන්නවා. දැන් එයා ඉන්නේ රූප සංඥාවේ ඉන්නේ. ඉතින් වතුර වලක් තියෙනවා කියන තියෙන රූපයක් දකිනවා ඒක නේ. ඒ අරමුණේම ඒ අරමුණේම බලන්න දැන් එයා රූප සංඥාවක් කියන නසඤ්ඤ සංඥා. එයාගේ සංඥාවේ නැතුව අපි ඉන්නවා. ඒක දැන් එයා කියන දේ තියෙන්නේ තියෙන දේ තේන්නේ කියලා හිතාගෙන ඉන්නකොට වතුර විපාකකුත් හැදෙනකොට වතුර වගේ තියෙනකොට තියෙන එකක් කියනකොට ජීවත් වෙනවා කියන එක නවත්තන්න බැහැ. මොකද වතුර වල තියෙනවා කියන එක. ඒ අරමුණේම අපි අපිට වතුර තිබ්බක් හැදෙනවා වතුර වගේ තේනවා කියන දේ කියනවා නෙමෙයි කියන්නේ කියන සංඥාව. අරේ වතුර කියනවා කියන සංඥාව කියන්නේ අපි වතුර ඇතුළේ තියෙනවා. ඒ වුණාට වතුර කියනවා නෙමෙයි කියන සංඥාව කියනවා. එකම සංඥාවේ එයාගේ සංඥාව ඉක්මොන් අපේ සංඥාව නැතු වෙන්නේ. දැන් ඒ කතාවේ සංඥාව නැති වෙනවා. එහෙම සංඥාවේ සංඥාව නැති වෙච්ච කියලා අපි හිතන්නේ නැහැ. අපි අකන්නේ කරන්නේ නැහැ. අපි සංඥාව ඉක්මොන් කරන්නේ නැහැ. නමුත් අරයයි සංඥා මට්ටමේ මෙතන වෙදින්නේ. මේ ප්‍රමාණය. ඉතින් හිතියම තියෙන ලක්ෂණය තමයි තණ්හාව. දැන් මට සබුදුකේ වස්තුවකින් හම්බ වෙනවා. වතුරේ සබුදුකේ පුළුවන්. වතුරේ ස්පර්ශ කරන්න පුළුවන්ද? අපිට බෑ. ඒ හින්දා වතුරේ සබුදුක ලැබෙනවද? වතුරේ ක්‍රියාක්‍රියේ දෙදීමක් අපිට හම්බ වෙනවද? වතුර නැතිවම අඬන්න ලැබෙනවද අරමුණ? ඔය ටික ලැබෙනවද කරන්නේ? දැන් අර පතර වතුරේ ස්පර්ශ වෙන්නේ නැද්ද? හිතට ස්පර්ශයක් වතුර වතුර සැපදු කෙනෙක්ද බෑද වතුර බොන්න පුළුවන් කියන කියන එක ඉතින් එතන සම්පූර්ණ වෙන්නේ නෑ මම මේ කතා කරලා ගිය වතුර ටික නැති දෙයක් කියලා දුක් විඳින්නේ ස්පර්ශය කියන කාර්යය ඉතරන්නේ එතකොට සැපදු වතුර ගැන සැපදු දුක් ස්පර්ශ කරන්න පුළුවන් එහෙනම් මේ තියෙන වතුර බොන්න ගියොත් හොඳයි මේක අතහැරියොත් හොඳ නෑ කියන ක්‍රියාපේ දෙක දැනටම දෙන්න බෑද කවුරු හරි ඇටගෙන ගිය ප්‍රොෆෙසර් පොඩ්ඩේ ඉතලා PhD දාලා ගිය මේ වතුරවල් දාලා ගිය දුකේ නැති වේද? ඒකද නේද? ඔය දෘෂ්ටිකේ හොඳ බලන්න එකක්වත් අපිට ඒ අරන් මම අපි එකට කලේ සංඥාව වෙනස් කියලා හිතෙන්නේ විතරයි. ඒ වගේ හැමදේම පවතින දේ තියෙනවා තියෙන දේ පවතිනවා කියන තැනකට පාස් වුණාම තමයි රූප සංඥාව තියෙන්නේ. එතකොට අසංයෝගත් විසංයෝගත් දෙදුන්නේ අසංයෝගත් විසංයෝගත් විභූත සංයෝගත් රූප සංඥාවේ හිතේ ඔක්කොම එකෝනේ. ඒකට අපි මේ සංඥාව පවතින දේට මුල තබල මෙන්න මෙහෙම පවතින දැනක මේ ඇහෙන් බලපු නිසා අපිට මෙහෙම පේනවා. විපාක රූපයක් කියන්නේ විදුවේ හැකියාව නිසා කියලා දන්නවා වගේ. මේ ඇහෙන් බලපු නිසා දිනවා කියනවා. ඒක මම කියේ ඔකටම වටපිටාව පොඩා කතා කරලා තියෙනවා කතා කරන්න ඉගෙන ගන්න. ඉතින් ඇහැ පරිහර කෙටියෙන් මට කියන්න තියෙන කල්යන්න මිත්‍යෙක් ඇතුළු නිවන් මඟ කියලා කියන්නේ ඇහැ පරිහරණය කරන්න රූපය හෝ රූප සංඥාව කියන දෙකෙන්ම විදිලා රූපෙන් මෙදිලා දැන් අපිට පහසු එක මම කියේ රූපයක් නැහැ වෙන්නේ හිතේ රූප සංඥාවක් කියලා කියන්න පහසුයි නමුත් මෙතනදී ලෝකේ සංඥාව එක්ක කුමට්ටම කියන තැනකින් දෙන්නේ තේරෙනවද? නෑ ඒකද දැන් අර පිළිසඳන කතාවද වතුර වුණා තේනවා කියන සංඥාවක් අපි හිතනවා වගේ. රූපයේ හෝ රූපයේ ගැන සංඥාවක් එන්නේ කියලා මට්ටමෙම මෙදෙන්නේ. හොඳ රූපයේ නිසා සංඥාවක් කියනකොට රූපේ නෙමෙයි වෙන්නේ රූප සංඥාවක් කියනකොට සංඥාවාදී රූපය නිසායි රූපේ තුන තියෙනවා කියන එක ඉතින් කියනවා. අපිට අමුතු විශේෂයක් ඇතුළත් නැහැ මේ පොදු විදියේ රූපයක් තිබුණ නිසා මේ පොදු විදියේ සතහනක් තියෙන කියන එක මෙදෙන්න බෑ මේ රූපයෙන් නැත්නම් මේ සතහනෙන්ම අපිට මෙදෙන්න මොකද සාපේක්ෂ රූපයෙන් නැත්නම් කොහොමද රූප සංඥාව ආවේ විතත් විදියේ රූපයක් තියෙන මේ විදියේ රූප සංඥාව ගන්න පුළුවන් කියලා තරල කරගන්නේ අපි කිව්වොත් තියෙන රූප සංඥාව රූපේ නැහැ කියලා එහෙනම් මේ රූප සංඥාව ආවේ කොහොමද රූපේ නැතුව? නෑ තියෙන විදලි විශේෂ රූපයක් මේ එන්නේ සංඥාව මෙහෙමයි කිව්වොත් ඒකෙන් අරූපී ස්වභාවයක් නිසා රූප සංඥාව කේන්ද්‍ර කියලා තර්ක කරා. නැත්නම් විනාශ වූ රූපෙක මෙබඳු සංඥාව පිළිබඳව තර්ක කරා. ඒ නිසා ඒ ගන්න පංචකයේ එකද තියෙන්නේ රූපයෙන් වේවා රූප සංඥා රූපෙන් විදුණු රූප සංඥාන්නේ රූප සංඥාන්තුළු රූපෙන් විදුණු තියෙනවා දෙකේ ලක්ෂණ එකයි රූප සංඥා වෙන හැටි කිව්වොත් ඒක රූපයෙන් ඉන්නවා රූපෙන් ඉන්නවා කියොත් රූප සංඥා වෙනවා මේ කොතනකින් හෝ හිතේ රූපේ නොයිකෝ මනස කෙනෙක් රූප සංඥාවෙන් මිදුණා රූපෙන්ද මිදුණා රූපෙන්ද මිදුණා රූප සංඥාවෙන් මිදුණා කියලා දැනගන්න. එතකොට ඒකයි ඒව සමේතස විභූති රූප මෙන්න මේ විදිහට රූපය අත්හැරෙනවා. බුදුරජාණන් දේශනා කළා ප්‍රසන්න සංඥා විසංඥා සංඥා කියන ලක්ෂණය දේශනා කළා මේ විදිහේ හිතනෝගේ ලක්ෂණය මොකද ඒවා සමෙතස් විභූති රූපක් එන රූපේ හිතෙනවා ලෝකයාගේ සංඥාවේ සංඥා නැතුව ඉන්නවා අද විසංඥා ලක්ෂණය අපඤ්ඤා ලක්ෂණය විභූති ලක්ෂණය සංඥාව ඒ ටික වෙලක් නැහැ සංඥාවේ සංඥා නැතුව ඉන්නවා ඒ කියන්නේ ලෝකයා රූප බලන මට්ටමේදී ඉදිරියෙන් රූපයක් දකිනකොට එයා දකින ඉදිරියෙන් තියෙන රූපයක් නෙමෙයි මේ ඇහි හැකියාව නිසා මේ රූපය පටල පෙන්නනවා. කියන්නේ බාහිර යමක් කියන්නේ ඉන්නේ මෙහි හැකියාවෙන් දැනගන්න. දැන් අනිත් කෙනා දකින්නේ බාහිර තියෙන දේම දකිනවා බාහිර තියෙන දේමයි දකින්නේ දකින්නේ බාහිර තියෙන දේ කියලා බාහිර එකනේ. අපි දකිනවා කොහොමද? හැමතැනකම තියෙන රූප කලාප කලාව පුද්ගාර්ථක මාර්ගක වැලිකට තියෙන්නේ. කට තියෙන තැනක ගොඩක් තින්නේ මේ ඇහි හැකියාව. ඒකෝ තමන්ම හදාගෙන පරිහරණය කරගොත් යනකම් තිබුණේ නැහැ. අපි දන්නවා වැඩි ඇට කියන දැනට හැබැයිම වැඩි ගොඩ දෙන. ඒකෝ වැඩි ගොඩ අපි හදාගෙන බලන්න. දැන් වන්දන කියන දෙයකට. ලෝකයේ වැඩි ගොඩ තිබුණ වැඩි ගොඩ දෙකක් ඉන්නේ. දැකපු ගොඩ දෙන්නේ. අපි කියන්නේ ඒ වගේ මේ හැඩතල දකින්න අපි කාර්බන ආහාරය අරගෙන තමයි රූප කලාප කලාප කියන තැනට විපාකයේ තමයි මේ ඇහෙන් බැලුවාම මේ හැදතල තියෙන්නේ. දැන් හැදතල හදාන ලෝකේ හදාගෙන අපි පරිහරණය කරා. පටිච්චසමුප්පාද සංග ලෝකේ. අහම දෙනකොටම ඒ කියන්නේ අපි ජලය බලන්නේ නිදිබෝ තියෙන තැනක මේ ඇහෙන් හදාගෙනයි වතුර බලන්නේ. මේ ඇහෙන් කියන වතුර පේන එක පැත්තකට ගියාම දැකපු වතුර නැහැ. තියෙන නිදිබෝ ඒ වගේම මේ රූපෙත් ඒ විදිහටම යනවා අපිට. අතන මෙදුගෝ වගේ නලියන නලියන රූප කතාවුමක් මේ තියෙන්නේ. මේ ඇහෙන් බලනකොට මේ හැදලා තියෙනවා. සකල තිබුණු රූපයක් බලනවා නෙමෙයි අපි. අවස්ථාවට හදාගෙන බලනවා. අහකට යනකොට දැකපු කිව්වනේ. කියනවා තිබුණා නේ කියනනේ පෙර තිබුණාට නැතුනට නැති වෙනවා රූපේ. රූපේ. දැන් රූපේ ඇතුළේ යන ඉති බලන්න කියන එකක් අපිට නැහැ. රූපේ ඇති වෙනහ නැති වෙන දැක්ක මෙතනට රූපය ඇති බවට හම්බ වෙලා ඇති බව තුල නැති බව බැලුවට හරියන්නේ නැහැ. අපි අද කරන රූපය ඇති කියන හැටි නැති නැති බලනවා නෙමෙයි. රූපේ ඇති බවට අරගෙන ඇති වෙච්ච එක ඇතුලේ ඇති බව නැති බව හිතනවා. දැන් මේ රූපේ තියෙනවා කියලා හිතලා අනේ මේ රූපේ නැති වෙනවනේ කියලා හිතනවා නේද මේ කරන්නේ. එතකොට ඇති බව තුල නැති බව අපි බලනවා. නමුත් රූපය ඇති වෙනහන කියන හැටි බැලුවොත් රූපයේ ඇතුළේම කරුට අහු වෙයිද කියලා බලන්න. තේරුම් කියන්නේ. අන්න මේ විදිහට දිස්ති සුතමත විඤ්ඤාත කියලා කය හදාම මේ සංඥා වෙනස් කරගන්න. රූපේ ඇති වෙනහම නැති වෙන හැටි බලන්න. රූපේ ඇති වෙනහම නැති වෙන හැටිම බලන්න නම් මේ රූපේ මට්ටමේ අපේ මනසේ හිතෙන්නේ. මේ රූපේ නැත්නම් මේ සංඥාව කියන දේ ජීවිතේ එක පය ගහලා ඉන්නකොට ඒක ඇනිත් පේන්නේ නැහැ. ලෝකේ කැරකෙන හැටි බලනවා ලෝකේ හදයන් දෙන්නේ ඒ කැරකෙන දෙනාට මේ කැරකෙනවා කියලා පේන්නේ නැහැ නේ ඒක වගේ යමක් අනිත්‍ය දකින්න නම් ඒකෙන් අපි දෙන්න වෙනවා ඒක අපේ නොවෙනවා එතකොට ඒ තණ්හාව නෑ කියන්නේ එතකොට මෙන්න මේ වගේ දර්ශනයක් තියෙනවා මේක තවදුරටත් ඉගෙන ගන්න කතාවක් කරලා ඉතින් මේ මේ පතරෙන් ඉස්සරහට උත්සාහවත් වෙන්න මම මුලින්ම මතක් කරගත්ත මොකක්ද කියලා ගන්න ඕනේ මොකක්ද මම මුලින්ම මතක් කළේ මම කොතනකදී හරි කුමන හෝ තැනකදී බෝධිසත්ව කතා කරන සර්වඥය ගැන ඒකට අකීකයක් වර්තමානයේදී සීල සමාධි දෙක ගැන අපිට ඕන තැනකින් දැනගන්න පුළුවන් ඒ ක්‍රමවේදයන් දැකදිත් නැහැ ඒක හරි ඒක ගන්න ඒ භාවනාත්මක සීලකම වැඩින ඒවට තව ටිකක් එකතු වෙන්න ඕනේ මේ දර්ශනේ ඒ එකතු වෙන ටික ටිකක් අපිට හම්බ වෙනවා අඩුයි මේක මට හැටි හැම වෙලාවකම මම මේ දර්ශනය ගැන මතක් කරන්නේ මම හැම දේශනාවක් කරනකොට මගේ දේශනාවක අඩුයි කියලා දැනගන්න ලෝකයේ දේශනාව අඩුයි සීල සමාධි දෙක තියෙන ප්‍රඥාව මගේ දේශනාවල් අඩුයි ප්‍රඥාව දර්ශනයේ තියෙන සීල සමාධි දෙක මේකට තව ටික එක තියෙනවා කියලා දැනගන්න ලෝකයේ මතනකොට ඒකට තව ටික දෙන්නම් කියලා දැනගන්න ඔයගොල්ලෝ හදන්න එක කරගන්න කියලා. එතකොට හැම මගේ දේශනාවකම මේ දර්ශනය කිව්වොත් එතනින්ම යන්න බෑ. මේ ටික ජීවිතය කරගන්න චිත්ත සමතයක් ඕනේ. ඒ සඳහා ක්‍රමවේදයන් හොයන්න, ගවේෂණය කරන්න, බණ අහන්න, ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන්, ගිහි අය වෙන්න පුළුවන්, ගිහි උපාසකම්ම කෙනෙක් වෙන්න පුළුවන්, සත්පුරුෂ අදහසෙන් නියම දර්ශනකින් යුක්තව අනුකම්පාවෙන් කියනවා පුද්ගල ભેදයෙන් තියාගන්න තුගා. එතකොට සීලයක පිළිපදන්න පිටිටම මේ දර්ශනය ආස්වාස් කරගන්න මේ දර්ශනය ගන්න පිටින් හම්බ වෙන තැනට මෙතන දර්ශනයක් හම්බ වෙනකොට එතනට ගන්න පිට පිටින් ගන්න ස්වාමනාතරගෙන අර්ථාගෙන ගන්න ප්‍රතිපදාව මේකට අලෝ ගන්න එතන ප්‍රතිපදාව හම්බ වෙන මේ දර්ශනයකට අලෝ ගන්න ආමුදුන්ගේ බණ හරිහින්ද අනිත්‍ය වැරදි කියලාවත් අනිත්‍යව හරියට හම්බ කරලා වැරදි කියලා ගන්න එහෙම අපිට දීජේ කොහොමද අපිට ඕන නිවන් දකින්න සූටි හැද පොත ටික අපි එකතු කරගෙන අපි හදා ගන්න අර ලෝකෙව කැහැරලා පොන් අල්ලගෙන අල්ලගෙන දඟලයි. අපි කොහොමද අල්ලගන්නේ? මම මුලින් මතක් කළා වගේ අරහතන් වහන්සේ තමයි හරි කියන තැනකට එන්න බෑ. එහෙම තුන්ම සීල් සමාධි දෙකක් නැහැ. ඒ මෙතන පිටරගුණෝ නෑ. ඒක කොතනකින්ද යහපත අරුවෙන් අරුවෙන් ටික අර කෝටි දෙකක් සම්බන්ධ කරගත්තා වගේ අරගෙන ගොඩ යන සංවර්ධනයේ අපිට වැරදුව කවුරුත් දෙලගන්නේ නැහැ. ඕගොල්ලෝ මනුස්සන දෙයම හරි කියලා මනුස්සෙන් එක වතාවම ඉඳලා ඒ ටික අදුකම නිසා ඔගොල්ලෝ ගොඩයන් නැති වුණා. ඒ යහපත ඔගොල්ලෝ නොදත්තොත් මම කිව්වා කියලා මේ හරියන්නේ නැහැ. අත දුක නෙමෙයි ඔගොල්ලෝ. අයිතහමක් කරන්නට නෙමෙයි කොටසක් හරි මේක ඕනේ කියලා මම මේ කියන ටික හරි මගේ නෙමෙයි මේ හරිදී අපි ගන්න නැතුව අතරුණොත් අර්ථකෙන් විශ්වාසයෙන් අපි හිතේ තුල සසරෙන් අපි උමු කරන්නේ ඒ දුක් විඳින අපිට. ඒ නිසා හැම තැනකදීම අපි බුද්ධිමත් වෙන්න වෙනවා. මම කරකරන්නේ දැන් බුදු ප්‍රජානන්සලා පසේ ප්‍රජානව මහරහතන්වලා කියන හිත දිහා වරපරේ. ඈ අනුකම්පා කරලා හිස් පුරුෂ මොග පුරුෂ කියලා දැනලව බණ කියයි. අද එහෙමත් නැත්නම් එහෙමත් අද වට කියලා දෙන්නේ නැත්නම් අපි අපි ගැන ටිකක් හිතන්න වෙනවා. හොඳම දේ තමයි ඇල්ලොත් රෝගීන් ඇල්ලොත් රෝම වර්ධන එක දැන් මම රෝම පාත්‍රස් එක දැන් මම අතට තුලත් එක දැන් මම ඒතන සුදුසු විදියට ඒ වගේ බලදාන හඳ ගියම සුදුසු සුදුසු පරිසරයක සුදුසු සුදුසු දේ අරගන්න විමුක්තියම පුද්ගල වේවා දේශනා වේවා වටපිටාවල් වේවා ඒකේ තමයි බණ කියලා දෙනවා උඹ මේක නාලිය අනුකූල අපි සතුටට අපිට වැඩක් නැහැ අද අවශ්‍ය යහපත් දේ විතරක් ගන්න අදගත හැම වෙලෙම විතරක් මේ ටික නැතිකම මට පහසුවක් වෙන්න පුළුවන් නම් ඒ පහසුව මගදලා සමග ඉන්න. ඒක ගන්න කියලා බෙහෙත් දෙන්න කෙනා ගිහිල්ලා දොස්තර මහත්තයා මෙහෙමයි එලිකල යාගෙන ඉබුවා කියලා හිතන්නේ. ඒ නිසා ඒ වගේ නිකතමානේ මනසකට බනහන කෙනෙක් ගාව තියෙන සුදුසුම දේ තමයි ධර්ම අවබෝධ කරගන්න කිසිම රාමෝපත එන්නේපා ජීවිතය අවසන්කට මොනතරහද ගමකවා මේ සේනාසනේ අතුබසා නෙමෙයි ඕනතර පොගලම විමුක්තිය ඒ පොගලන්ගේ අයිතිය ඒ කියන්නේ ඒ පරිසරයේ තිබුණ තමයි ඔයගොල්ලෝගේ හිතේ මේ ශාසනය හැම ස්වාමීන් වහන්සේ නමක්ම අයිතිය ඔයගොල්ලෝ ඔක්කොම හැම ස්වාමීන් වහන්සේලා කරන්නේ ශාසනයටම අයිතිය අපේ නේද ඔයගොල්ලෝ මෙහාටම දායකෝ මේ හැරෙන විතරක් නෙවෙයි මේ ස්වාමීන් වහන්සේ ඔයගොල්ලන්ට විතරක් නෙවෙයි මේ ආ ඔයගොල්ලන්ගේ අනිත් පැත්ත තමයි අයිති කියනවා ඔයගොල්ලන්ට ස්වාමීන් වහන්සේට උපකාර කිරීමේ අයිති කියනවා මේ විදිහට අධ්‍යස්ත මනසකින් තම තමන්ව පක්ෂිති ස්ථානයක තබාගෙන පස්සේ අනුපක්ෂිතියේ තබාගෙන කටයුතු කරන්න හැම වෙලාවෙම